ඊළඟට අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද අපිට දේශනා කරේ එක විදියකට බොහොම විප්ලවීය අදහස් ගොන්නා ඒ වගේම ඒකට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා හැබැයි මම භාවනා ගුරුවරුන්ගෙන් අහලා තියෙන දේවල් වලත් එක්ක මම අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා devil's advocate කියලා. ඒ විරුද්ධ පක්ෂයෙන් කියන කතාවල් ටික දැන් මම ප්‍රශ්න වශයෙන් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා. නමුත් මම ස්වාමින් වහන්සේට එකඟයි. එක කාරණයක් තමයි ස්වාමින් වහන්සේ වරක් එහෙම සාකච්ඡාවක් පිටත්මට ආරණ්‍යකදී සම්බන්ධ වෙන්න වුණා. එක තැනකදී කියන බුදුහාඳුරන්ගේ කාලේ එක්තරා භික්ෂුවක් මහාන වෙලා රහත් වුණා. ඒ වගේම එයා දරුවෙක් අලුතෙන් ඉපදිච්ච ගමන් එයාව දාලා ගිහින් ඒ ඒ தත්ත්වයටපත් උනේ කියලා. ඊට පස්සේ එයාගේ ඒ ස්වාමින් වහන්සේගේ දරුවා අරගෙන මේ ඒ බිරිඳ ඇවිල්ලා ළඟින් තියනවා. ළඟින් තිබ්බට කිසිම ඒ දරුවා ගැන බැලීමක් නැහැ. පස්සේ අන්තිමට දරුවත් අරගෙන යනවා. ඒක එක තත්වයක්. ඒ වගේම ඊට වඩා ගැටලු සහගත පැත්තක් තියෙන්නේ දැන් මම අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලේ බොහෝම විශාල අවස්ථාවල බිරිඳ සහ දරුවන් පූජා පූජා කරන්න කියන්නේ කට්ටියට දන් දීලා තියෙනවා එතකොට ඒක මෙතන මේ කියන ධර්ම න්‍යාය සමාජ සංස්ථාව බිඳ දැමීම. එතන කැළඹීම සිදු වෙනවා කොහොමද? ඒක ගැන කොහොමද අපි කියන්නේ ස්වාමීන් වහන්සේ? <laughs> ඔය තාම හොඳ ප්‍රශ්න දෙකක් ඔබතුමා මතු කළේ. ඒක ඇත්තටම මේ මේ සාකච්ඡාවේදී මතු කරන්න අවශ්‍යම කාරණයක්. දැන් ඔය හුඟක් දෙනා පටලවා ගන්න දෙයක් තමයි බුද්ධ චරිතය. බුදුරජාණන් වහන්සේගේ ඒ භව පැවැත්ම තුළ උන්වහන්සේ කරන කියන බෝසත් චරිතය. බෝසත් චරිතය කියන එක හැම විටම පවතින නීති රීති වලට පවතින සමාජ සම්මුති වලට එකඟ වුණත් නැතත් බෝසත් ධර්මතාවය විශ්ව ධර්මයට සබා දහමට 100%ක්ම එකඟයි. බෝසත්වරයා විටින් විට සමාජ සම්මුතියට එකඟ නැති දේවල් කරන්න පුළුවන්. බෝසත්වරයා සමහරට නීතියට එකඟ නැති දේවල් කරන්න පුළුවන්. හැබැයි බෝසත්වරයා හැමතිස්සෙම මොකද ඒ බෝසත් කියලා උන්වහන්සේ අධ්‍යයනය කරන්නේ මේ විශ්ව ධර්මය. උන්වහන්සේ සර්වඥ වෙන්න නම් මේ මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙන ස්වභාවය අත්දකින්නට ඕන. එතකොට සමහර අවස්ථාවල ඒක අතික්‍රමණය කරනවා වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ. ඒ බුද්ධත්වයට යනතෙක් එතන අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හිතාමතා සැලසුම් කරලා ඒ කරන දේවල් වල 100%ක්ම උන්වහන්සේ එතන විශ්ව ධර්මතාවයයි අධ්‍යයනය කරමින් ඒකයි මතු කරන්නේ. දැන් ඔය දරුවන් දන් දීම, බිරිඳ දන් දීම ආදිය අද හුඟක් දෙනා දකින ආකාරය දැන් අවසාන භවයේ එහෙම අර්බුදයක් නේ අපට පේන්නේ. තමන්ගේ දරුවා ඉපදිච්ච දවසේම දාලා ගියා. එතකොට එහෙම දාලා ගියයි කියලා අර යසෝදරාව සාප කරන්නේ නෑනේ. එතකොට සාමාන්‍ය කාන්තාවකගේ දරුවා දරුවා ඉපදිච්ච දවසේ දාලා ගියා නම් සාප කරනෝ යන යන තර මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා. හැබැයි දැන් අපේ ඉතිහාස අපේ සාහිත්‍යයේ තියෙන්නේ කොහොමද ඇය ආශිර්වාද කරපු හැටි බෝසතාණන් වහන්සේට. එතකොට දැන් මේ මට්ටමට ඇයගේ මනස සැකසුනේ කොහොමද? සහ ඒ කවුද? මේ මේ බෝසතාණන් වහන්සේගේ ඕනකමට මේ කාන්තාවක් ඇදගෙන ආවද? උන්වහන්සේගේ වැඩේ කරගන්න මේ දරුවෝ සහ බිරිඳ දුන්නද? කියන කාරණේ අපි පරිස්සමින් සිතා බලන්නට ඕන. ඇත්තටම බෝසතාණන් වහන්සේ කෙනෙකුට කොහෙත්ම ඕනකමක් නැහැ මේ කාන්තාව මම නිවන් බුදු වෙන තෙක් අරගෙන යනවා මේ දරුවා මම අරගෙන යනවා කියලා කතාවක් බෝසතාණන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. අර අය තමයි ප්‍රාර්ථනා හදාගන්නේ මේ බෝසත්තරයා බුදු වෙන තෙක් මම බිරිඳ හැටියට ළඟින් ඉඳගෙන උන්වහන්සේට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න මම පූර්ණ කැපකිරීම කරනවා. අන් කිසිදු කාන්තාවකට වඩා මම ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා එහි ප්‍රමුඛත්වය ගන්න කෙනා තමයි අවසාන භවයේතෙක් බිරිඳ හැටියට යන්නේ. එතකොට මම මේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්නට යන ගමනේදී මම පුත්‍රයා වෙනවා. එතකොට මම අවසාන භවයේ පුතා වෙනවා. එතෙක් මම උන්වහන්සේට දරුවා වෙනවා. දරුවා වෙලා උන්වහන්සේට බුද්ධකාරක ධර්ම දියුණු කරගන්න මම සහාය. එතකොට අන්න එහෙම පැතුම් ඇති කරගෙන එන පිරිසක් තමයි අර බිරිඳ සහ දරුවෝ කියලා කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ මොකක්ද කරන්නේ? එක පැත්තකින් උන්වහන්සේ අර තමන් වහන්සේගේ මනසේ තියෙන බන්ධනය එහෙම නැත්නම් ධාරක ස්නේහය ඊළඟට භාර්යා ස්නේහය ඒ කියන බන්ධනය දැන් අපි මෙතන නිතරම කතා කරන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා ඉටු කරන්නට එතකොට බෝසතාණන් වහන්සේ තුල යම්කිසි බන්ධනයක් තියෙනවා නම් උන්වහන්සේ බන්ධනය අහෝසි කරන්නට. ඒ මානසික බන්ධනය. ඒතර මානසික බන්ධනය උන්වහන්සේ තුල අහෝසි කරන්න උන්වහන්සේ අර ඉල්ලන කෙනාට ඒ දරුවා හෝ බිරිඳ හෝ දීම එතන ඒ අවස්ථාව පාවිච්චි කරනවා. ඊළඟට බිරිඳ සහ දරුවන් තුල මේ බෝසත්වරයා කෙරෙහි යම්කිසි දැඩි බන්ධනයක් තියෙනවා නම් හැඟීම් වශයෙන් ඒ බන්ධනයන් කඩන්නට ඒ අවස්ථාව බෝසත්වරයා පාවිච්චි ඊළඟට මේ අවස්ථාව උන්වහන්සේගේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්නට උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒ අතරතුරේම අර බිරිඳ යම් පැතුමක් ඇතුව නම් ආවේ මේ බෝසතාණන් වහන්සේට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න මම සහාය වෙනවායි කියලා ඒ ප්‍රාර්ථනාව සඵල කරගෙන ඇයගේ ශක්තිය අවදි කරගන්නට ඇයට අවස්ථාව හදලා දෙනවා. ඊට පස්සේ අනික් අතට දැන් දැන් අපි බෝසතාණන් වහන්සේ අමුදරුවන් දන් දීපු ආත්ම හැටියට හඳුනා ගන්න වෙස්සන්තර ආත්ම ගත්තාම මන්ත්‍රී දේවිය එනකන් ඉඳලා අහලා ඕන්නම් දරුවෝ දෙන්න තිබ්බා. මන්ත්‍රී දේවිය ඒකට විරුද්ධ වෙයි කියලා හිතන්න බෑ. ඇයමත් ඒක කියනවා ස්වාමීනි. ඇයි මම එනකන් හිටියේ නැත්තේ? ඔබ වහන්සේ මේ කරන දේවලට මම කවදද විරුද්ධ වෙලා තියෙන්නේ? එතකොට එහෙම මගේ ඒකට විරෝධතාවයක් නැහැ. ඒක ඔබ වහන්සේ දන්නවා. දැන දැනත් ඇයි මම එනකන් හිටියේ නැත්තේ? එහෙම කරන්නත් හේතුවක් ඒ හේතුව තමයි මේ කාන්තාවට එහෙම නැත්නම් මේ තමන් සමග තමන්ට උදව් කරන්නට එන මේ කාන්තාවට පූර්ණ වශයෙන් මානසිකව වර්ධනය වෙන්නට ලෝකේ ඕනම තත්වයකට ඔරොත්තු දෙන්න ඕනම විරහවක් දරා ඕනම වෙන්වීමක් දරා ගන්නට ඇයිගේ මනස අනුක්‍රමයෙන් පුහුණු කරන්නේ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේට බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කරන්නට ඇය උපකාර වෙනවා වගේ බෝසතාණන් වහන්සේගේ පරම වගකීමක් දැන් අපි මේ කතා කළේ භූමිකා ගැන වගකීම් යුතුයකම් කියලා. ඇයගෙන් ඒ යුතුයකම් කොටස ඉටු වෙනකොට බෝසතාණන් වහන්සේටත් වගකීමක් තියෙනවා. බෝසත් භූමිකාව පිළිබඳ. ඒ වගකීම තමයි අර Taman සමග එන අය අවශ්‍ය විදිහට තලලා, ගිනියම් කරලා, පන්නරේ තියලා ඒගොල්ලෝ හොඳට මෝහත් කරන එක. ඒගොල්ලන්ගේ කාර්යභාරයට, ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවට එතකොට එහෙම අරගෙන ගිහින් තමයි අවසාන භවයේ අගතනතුරු දෙන්නේ. නිකම්ම නිකන් ඇදගෙන ගිහින් නෙමෙයි. එතකොට මේන් මේ තනත්තා මේ තනත්තිය අග්‍රයි කියලා කියන්නේ ඒ ඒ අග්‍ර වෙන්නේ ඒගොල්ලෝ පැතුම් නැති කරගෙන ඇවිත්නවා බෝසතාණන් වහන්සේ අග්‍රතාවය මතු කරගන්නට සහාය වෙනවා එනිසා බෝසත්තරයෙකුගේ පිරිවර සැකසීම කියන එක මේ සාමාන්‍ය පුද්ගලයෙකුට වටහන්නට පුළුවන් සරල දුර්වල කාරණයක් නෙමෙයි උන්වහන්සේ ඒ තුල ගොඩාක් දේවල් එකවර සම්පාදනය කරන එකවර මතු කරලා ගන්නවා. ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට පිටින් බැලුවට ඒක විශ්ය වෙන්නේ නැහැ. ඒක විශ්ය වෙන්න නම් මේ බෝසත් චරිතය අධ්‍යයනය කරන්න ඕනේ. මේවා ජාතක කතාවල ඔක්කොම තියෙනවා. තිබුණා වුණාට මේ ධර්මතා මතු කරගන්නට ලොකු විචක්ෂණ බවක් අපි ඇති කරගන්නට ඕන දීර්ඝ කාලයක් ඒවා පිළිබඳව සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා ඊළඟට ඒ වගේ බෝසත් චරිත හැටියට යන පුද්ගලයෝ ඇසුරු කරලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරලා ඊළඟට අර බෝසත්වරුන්ගේ බිරිඳ හැටියට දරුවන් හැටියට ප්‍රාර්ථනා ඇති කරගෙන යන ඒ වගේ අය ඇසුරු කරලා ඒගොල්ලන්ගේ පැතුම් ඒගොල්ලන්ගේ සිතුම් අධ්‍යයනය කරලා මෙහෙම දිගු කලක් ඇති කරගන්නා පරිණත භාවයකින් අපිට මේවා පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නවා විනා පිටින් බැලුවොත් ඕනම කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන් ඒ වරදවා වටහා ගන්නේ සමාජ සම්මුතිය මත ඒතර බෝසත්වරයෙක් ඇතැම් විට සමාජ සම්මුතියට පටහැනිව කටයුතු කරන්න පුළුවන්. හැබැයි විශ්ව ධර්මයට පටහැනි වෙන්නේ නැහැ. ඒ විශ්ව ධර්මයේ තුල විශ්ව ධර්මයටත් පටහැනි වෙන අවස්ථා බෝසත්වර බෝසත් චරිතවල මුල් අවදියේ තියෙන්න පුළුවන්. ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, කාම මිත්‍යාචාරය දෙන්න පුළුවන්. එතකොට ඒවැ විපාක උන්වහන්සේ විඳිනවා. උන්වහන්සේටත් ආයි බෝසත් කියලා කතාවක් නැහැ. ධර්මතාවයට පටහැනි වුණා නම් ඒකේ විපාකය විඳිනවා. ඒතර ඒකේ විපාකය විඳලා ඒ තුලිනුත් උන්වහන්සේ ලෝකයට කියා දෙනවා මෙහෙම කළොත් මේකයි විපාකය. එතකොට උන්වහන්සේගේ ਸਰවඥ භූමිකාව තුල උන්වහන්සේ සමස්තයක් වශයෙන් අධ්‍යයනය කරන්නේ මේ විශ්ව ධර්මයයි. ඒ නිසා පවතින නීතියට පටහැනි වුණත් අන් අයගේ ආකල්ප සම්මුති වලට පටහැනි වුණත් බෝසතාණන් වහන්සේ පූර්ණ වශයෙන්ම විශ්ව ධර්ම න්යායට එකඟව තමයි කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් අර විවරණ ගත්තු තැන ඉඳලා නියත විවරණේ ගත්තු තැන ඉඳලා උන්වහන්සේගේ ක්‍රියාවල හැම ඊට පල්ලෙහා කොටසේ ඔය දෙකම මිශ්‍රව තියෙන්නට පුළුවන්. එහෙමයි ඊළඟට දැන් අර රහතන් වහන්සේ ගැන කතාව. රහතන් වහන්සේ ගැන කතාව අපිට මතු පිටින් අහලා එහෙම තීරණය කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ බඳු නොසුදුසු තත්ත්වයක් නම් එතන ඇති උනේ අනිවාර්යෙන් එතන ප්‍රඥප්තියක් පනවනවා මෙහෙම කරන්න එපා ඊට පස්සේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තියක් පනවන්නේ නැතුව ඉන්නේ එතන වෙන වාතාවරණයක් තියෙන නිසා. දැන් සමහර වෙලාවට ඒ කාන්තාව එහෙම දැන් අර හාමුදුරුවෝ උන්වහන්සේ ගිහි කාලේ ස්වාමියෙක් හැටියට මේ බිරිඳ සහ දරුවා අතහැරලා දාලා ගියේ දැන් බෝසතාණන් වහන්සේ තමන්ගේ බිරිඳ යසෝදරාව සහ රාහුල කුමාරය අතහැරලා දාලා ගියා කියලා. ඒගොල්ලෝ අනාථ වුණේ නෑනේ. ඒගොල්ලන්ට ඕන තරම් දිවි පවත්වන්නට අවශ්‍ය සම්පත්ද, පරිවාරයද මේ සියල්ල තියෙන ඕන නම් වෙන විවාහයක් කරගන්න පුළුවන් තමන් කැමතිනම්. එතකොට එහෙම පසුබිමක යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් යම් සම්මුතියක් මත දැන් බෝසතාණන් වහන්සේ නික්ම යන්නේ ඒ ප්‍රාර්ථනාවන්ට අනුකූලව. එතකොට අර අර හාමුදුරේ රහත් වෙච්ච කෙනත් සමහරට තමන්ගේ භාර්යාවත් එක්කලා කතා බහ කරලා සම්මුතියක් ඇති කරගෙන ගියා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගියා වුණාට පස්සේ කාලෙක අර කාන්තාවට නැවත තමන්ගේ ස්වාමියා මතක් වෙලා රාගය, ඇලීම, බැඳීම මතුවෙන්න පුළුවන්. එහෙම වෙනකොට හොයාගෙන ගිහිල්ලා බැරි වෙනකොට දරුවා ඉස්සරහට පෙන්නලා කොහොම හරි ඇදගෙන එන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා එතන ඇතිවෙච්ච වාතාවරණය මොකක්ද කියන එක හරියටම පැහැදිලි කරගත්තොත් තමයි එතන උද්ගත වෙච්ච తত্ত্বය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන යම් වරදක් සිද්ධ වුණා නම් අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ බුදුහාමුදුරුවම රාහුල කුමාරයා අරගෙන ඇවිත් පැවිදි කළාට පස්සේ සුද්ධෝදන රජු ඇවිල්ලා කියනවානේ ස්වාමිනේ ඇයි මෙහෙම කරන්නේ මේ දරු සෙනෙහස කියන එක සෙවිය සම මාංශ ඇට විදගෙන ගිහිල්ලා ඇට මෙදුළු වල පැතිරි පවතින නිසා මෙහෙම කරන්න එපා මීටපස් ඉතින් මම බුදු වෙලා ඉන්නේ මම මේ සබාධමට අනුවයි ඔක්කොම කරන්න කියලා උන්වහන්සේ නිහඬ වුණේ නැහැ කෙලින්ම උන්වහන්සේ ඒක පිළිගත්තා පිළිගෙන ඊට පස්සේ බුදුහාරෝ විනය ප්‍රඥප්තියකුත් පනවනවා ඊට පස්සේ මේ විදිහට කටයුතු කරන්න එපා කියන. ඉතින් ඒ නිසා එතන යම්කිසි සමාජයට ගැටලුවක් ඇති වෙන විශ්ව ධර්මතාවයේ ඛණ්ඩණය වෙන පටලවිල්ලක් වුණා නම් බුදුරජාණන් වහන්සේ එතනදී නිහඬ වෙන්නේ නැහැ. උන්වහන්සේ අනිවාර්යෙන් ප්‍රඥප්තියක් පනවනවා. එහෙම ප්‍රඥප්තියක් නොපනවන්නේ එතන විශේෂ අර්බුදයක් නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි පිළිතුරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.